මේ නීවරණ ධර්ම පහ දිහා අවධානයෙන් ඉන්න ඕනේ. දැන් මෙයා ඉන්නවද නැද්ද? ඊට පස්සේ අපි කියන සන්තං වා අජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජත්තං කාමච්ඡන්දං දැන් හොඳ අවධානයෙන් ඉන්නවා ඉන්නකොට තමා තුල කාමච්ඡන්දය තියනවද නැද්ද කියලා බලාගෙන ඔන්න තමා තුල කාමච්ඡන්දේ තියෙනවා නම් එයා මොකද කරන්නේ? හොඳ නුවණින් දන්නවා මේ නූපං කාමච්ඡන්දේ ඉපදුනේ මෙන්න මෙහෙමයි නේද? උපං කාමච්ඡන්දේ නැති කරන්නේ මෙහෙමයි නේද? කියලා දන්නවා දන්න එකට සිය යොමු කරනවා. ඉතින් එහෙම සිහි කරනකොට අසන්තං වාජ්ජත්තං කාමච්ඡන්ද තමා තුල කාමච්ඡන්දේ නැහැ. තමා තුල කාමච්ඡන්දේ නැහැ කියලා දන්නවා. හොඳ අවධානයෙන් ඉන්නවා තමා තුල කාමච්ඡන්දේ ඉන්නවද නැද්ද? තමා තුල කාමච්ඡන්දේ නැහැ. දැන් තමා තුල කාමච්ඡන්දේ නැහැ. යතහච අනුප්පන්නස කාමච්ඡන්දස ආයතින් අනුපාදෝති තංජ පජානත්. දැන් මන් තුල කාමච්ඡන්දේ නැ මේ නූපං කාමච්ඡන්දේ නූපුදවන්නේ මෙන්න මෙහෙමයි. කියලා දැන් ඒකට නෝනා යාට. උපන්නොත් උපන්න එක නැති කරන්නේ මෙහෙමයි නූපන්න එක උපදින්නේ මෙහෙමයි කියලා නුවණයි. නූපන්න එක නූපන් නූපදන්නේ මෙහෙමයි කියලා නුවණයි. ඒ කියන්නේ හොඳ අවධානයෙන් හිටියොත් අර්ථ දෙකක් ලැබෙනවා. Taman තුල කාමච්ඡන්දේ තියෙනවා එක්ක නැහැ. කාමච්ඡන්දේ තියෙනවා කියලා දැනගත්තොත් තියෙන කාමච්ඡන්දේ නැති කරන්නේ මෙන්න මෙහෙමයි නූපං කාමච්ඡන්දේ උපදින්නේ මෙන්න මේ විදිහට කළාමයි කියන කාරණාව දන්නවා. මොකද්ද? එයා දන්නේ එයා දන්නවා කාමච්ඡන්දය කියනකොට රූප කාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, ස්පර්ශකාම මේ ඔක්කොම අයිති. නමුත් මෙතනදී ඒ ධර්මතා අයිති වුණත් බෙහෙවින් රාග ස්වභාවයේ අනුව පිළිපලා තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මතාවය මතක් කරන්නේ. මොකද නූපං කාමච්ඡන්දේ උපදින්න තියෙන හේතු ටිකක් තියෙනවා. නූපං කාමච්ඡන්දේ උපදින්න තියෙන හේතුව මොකද්ද? අයෝනිසෝ මනසිකාරය සුබ නිමිත්ත. සුබ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය කිව්වේ මොකද්ද? පළවෙනි එක තමයි මොකද්ද? නීවරණ ධර්මයන් කෙරෙහි සිහි නැති බවකින් ඉඳීමම එකක්. නීවරණ ධර්මයන් ගැන දැඩි අවධානයකින් ඉන්නවා නම් සිහිය පිහිටුවාගෙන හොඳ අවධානයකින් ඉන්නවා නම් එයා එන්නේ ඒ නීවරණ ධර්මයන් කෙරෙහි අවධානය නැති බවම නීවරණ ධර්ම ඇති වෙන්නේ හේතුවක්. ඊට පස්සේ ඒකෙදි කාමච්ඡන්දය ගැන නොදන්නාකමම කාමච්ඡන්දය ඇතිවෙන්න හේතුවක්. කාමච්ඡන්දය ගැන සිහි නොකරන බවම කාමච්ඡන්ද නීවරණය ඇතිවෙන්න හේතුවක්. තව එකක් තමයි සුබ නිමිත්ත. සුබ නිමිත්ත. සුබ නිමිත්තෙන් මෙනෙහි කරනකොට එයා දන්නවා නූපං කාමච්ඡන්දේ උපදින්නේ අයෝනිසෝ මනසිකාරයේ සහ සුබමිත්තන් සයිකලමයි. එතකොට උපනස කාමච්ඡන්දස පහනං හොච්ඡන්ද ප්‍රදානාති. නුවණින් මෙනෙහි කිරීමෙන් අසුබ භාවනාවෙන් උපං කාමච්ඡන්දේ දුර වෙනවා කියලා දන්නවා. දැන් කොයි වෙලාවක හරි තමා තුළ කාමච්ඡන්දේ තියෙනවා කියලා හඳුනාගත්තාම එයා මොකද කරන්නේ? උපන්න කාමච්ඡන්දය දුරු කිරීම සඳහා අසුභ භාවනාව එහෙම මෙනෙහි කරලා ඔන්න ඒ කාමච්ඡන්දය ඇති වෙන්න දෙන්නේ නැහැ. දවස පුරාම කාමච්ඡන්දය කෙරෙහි අවධානය යොමු ඊට පස්සේ දැන් දෙවනි කාරණාව කෙරෙහි අවධානයෙන් ඉන්නවා සන්තං වා අජත්තං කාමච්ඡන් මේ ව්‍යාපාදං අත්තිමේ අජ්ජත්තම් ව්‍යාපාදන්ති පජානාති. අසන්තං වා අජ්ජත්තම් ව්‍යාපාදං නත්තිමේ අජ්ජත්තම් ව්‍යාපාදන්ති පජානාති. යතහාච අනුපන්නස ව්‍යාපාදස්ස උපාදෝ හෝති තංච පජානාති. යතහාච උපන්නස ව්‍යාපාදස්ස පහනං චෝති තංච පජානාති. යතහාච පහිනස ව්‍යාපාදස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. දැන් ව්‍යාපාදයේ ගැන අකමැත්ත ගැන හිතේ ඇති වෙන පටිඝ ස්වභාවයේ අකමැති ස්වභාවය ගැන ටිකක් අවධානයෙන් ඉන්නවා. හිතේ ඇති වෙන අකමැති ස්වභාවය කෙරෙහි යොමු වෙච්ච බවකින් ඉන්නවා. එහෙම ඉන්නකොට එයාට කොයි වෙලාවක හරි Tamange හිතේ කුමන හරි දෙයක සුළු වශයෙන් හරි අකමැති ගතියක් තියෙනවා නම් හිතේ සන්තං වා අජත්තං ව්‍යාපාදං අත්තිනී අජත්තං ව්‍යාපාදං තිපජානයි. තමා තුළ ව්‍යාපාදේ තියෙනකොට තියෙනවා කියලා හඳුනා ගන්නවා. එතකොට තමන් තුළ ව්‍යාපාදේ නැත්තම් නැති බවත් හඳුනා ගන්නවා. ඒ ව්‍යාපාදයේ කෙරෙහි සෙවිල්ලෙන් ඉන්න කෙනාට තමන් තුළ ඇති බව හෝ නැති බව කියන ධර්මතා දෙකෙන් එකක් හම්බ වෙනවා. ඇති බව හම්බ වුණොත් එයා දන්නවා ව්‍යාපාදයේ ඇති වෙන්න තියෙන හේතුව තමයි අයෝනිසෝ මනසිකාරයත් පටිග නිමිත්තක්. පටිග නිමිත්ත කියලා කිව්වේ මොකද්ද? තරහව ඇති වෙන්න තියෙන විදියට හිතන එක. අර කියන්නේ අක්කුච්චි මං අවදි මං අජිනි මං අභාසිමේ ආවලා මට ගැහුවා. ආවලා මට බැන්නා. ආවලා මට මේ විදියට කළා කියලා තරහව ඇති වෙන්න හේතු වෙන විදියට හිත පුන පුනා පුන පුනා හිතනවා නම් මෙන්න මේ නූපන් ව්‍යාපාදී උපදින්ට උපන් එක වැඩෙන්න හේතු වෙන ධර්මතාවයක්. එයා දන්නවා. එතකොට උපන්න ව්‍යාපාදයේ දුරු වෙලා නූපන් ව්‍යාපාදයේ නූපදිනව නේද මෙත්සිත වැඩුවාම යෝනිසෝ මනසිකාරය නිසා කියලා මෙයා දන්නවා දැන් හැම වෙලාවෙම ව්‍යාපාදයේ කියන ධර්මතාවයට සිත යොමු කරලා ව්‍යාපාදයේ කියන ධර්මතාවයට හිත තබලා කටයුතු කරන මෙයාට ධර්මතා දෙකක් හම්බ වෙනවා ව්‍යාපාදයේ තියෙනවා ඒක ව්‍යාපාදේ නැහැ එහෙම හම්බ වෙනකොට මෙයා දන්නවා ඉගෙනගෙන තියනවා සිහිය තබන්න උපම් ව්‍යාපාදේ නැති වෙන විදිහට සිහිය තබනවා කොහොමද මෛත්‍රී සහගත නිමිත්ත යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසියේ කාර්යය මෛත්‍රී සහගත නිමිත්ත කියනකොට මෙතනදී යෝනිසෝ මනසිකාරය කියන එකෙන් උපායශීලී බව ගෙනත් දෙනවා හැම එකකටම මේ බව මතක තියාගන්න ඕනේ. මේ මෛත්‍රී කමඨහන නැත්තම් මෙත්සිත කියනකොට මේ අකමැත්ත අතහරින විදිහේ උපායශීලී බවකින් මේක කරන්න. යෝනිසෝ මනසකාරයේ උදව් වෙනවා. අපි කියමු අනේ සියලු සත්‍යෝ නිදුක් වේවා නිරෝගීව සුවපත් වේවා කියලා හිතුවට ටිකක් ලොකු තරහවක් තියෙනවනේ ඒව රුතු දෙන්නේ නැහැ. නේද? ඒ වගේ වෙලාවේදී යෝනිසෝ මනසිකාරය කියන්නේ මෙයා දක්ෂයි නුවණින් මේ ද්වේෂය අතහැරෙන විදිහට හිත හසුරවා ගන්න. අපි කියමු බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ දීර්ඝ සසර එනකොට Tamanට මව් නොවුණු පියා නොවුණු සහෝදරය සහෝදරීන් නොවුණු කෙනෙක් නෑ කියලා අනේ අද මම කපන්න ඕනේ කොටන්න ඕනේ මරන්න ඕනේ කියලා මේ හිතුවට අනේ සසරෙදි මට ඇඟලිය කිරි කරලා පොවපු මගේ අම්මට වෙන්න ඇතිනේ මම මේ තරම් හිතන්නේ කියලා මෙයා උපායශීලී මෙයා මෛත්‍රී සිත වුණත් මේ පටිගය අතහැරවන්න උපායශීලී බවකින් කරන්න ඕනේ කර මොකද මේකට හේතුව හොඳට තේරුම් ගන්න ඕනේ බාහිර කෙනෙක් එක්කයි තරහව තියෙන්නේ කියන කම තියෙන තාක් ඒ තරහව අයින් කරගන්නේ. දැන් Taman දැක්ක ඉස්සෙල්ලා සන්තන්වාජ්ජත්තං ව්‍යාපාද. මේ ව්‍යාපාදේ තියෙන තමාගේ සිතේමයි. තමාගේ සිතේ මේ ස්වභාවය ඇතිතාවක ඒක තමට ලාභයක් නෙමෙයි කියන දන්නවා. මේ මේ ධම්මානුපස්සනාවේ තියෙන වටිනාකම තමයි දැන් අපි කියන්නේ තරහවක් ඇති වුණොත් ගිහිල්ලා ආවලාගෙන් සමාව අරගෙන එන්නකෝ සමාව ගන්නකෝ කියලා ලේසිද කරයිද කියලා බලන්නකෝ කරන්නේ. ඇයි ඒ බාහිර කෙනෙක් පෙන්වන්නේ. හොඳයි කෙනෙකුට ධම්මානුපස්සනාව තිබුණොත් බාහිර කෙනෙක් කියලා තරහව තියෙන එයා දක්ෂ වෙන්න ඕනේ ඇත්තටම. තරහව කියන්නේ ඒක සන්තං වාජ්‍ය තමයි මගේ හිතේ තියෙන එකක් නේද කියලා තේරුණොත් දැන් තමන්ගේ හිතේ තියෙන තරහව තමන්ට වැඩ පිණිස පවතිනවද? දැන් එහෙනම් ඒක අතහැර ගන්න ඕනේ ඒකට උපාය ගන්නවා. මේ ධම්මානුපස්සනාවෙන් තියෙන්නේ මේ නිසා මොකද ධම්මානුපස්සනාව නැති වෙනකොට අර චිත්තානුපස්සනාව වගේ ඇත්ත නොපෙන්නකොට අර ඇස් දෙක වහලා කනට ගහනවා වගේ ඇත්ත නොපෙන්න බාහිර දෙයක් තමයි පෙන්වන්නේ. එතකොට මොන විදිහටවත් හිත හදාගන්න පෙළඹෙන්නේ නමුත් මේ ධම්මානුපස්සනාවේදී හොඳට පෙන්නනවා තරහව කියන එක චෛතසිකයක් Taman තුලයි තියෙන්නේ. තව එකට ප්‍රත්‍යත් පෙන්නනවා ඒකයි. මෙන්න මේ Tamanගේම අයෝනිසෝ මනසිකාර්ය පටිග නිමිස්ස නිසයි මේක ඇති වෙලා තියෙන්නේ. බාහිර නෙමෙයි කියන එක තව ඔප්පු කරලා පෙන්නනවා. රාගයත් එහෙමයි. මේ අයෝනිසෝ මනසිකාරය තමන්ගේම සුබ නිමිත්ත නිසා නේද මේ ඇති වෙලා තියෙන්නේ. හොඳට පෙන්නනවා. මේ ප්‍රත්‍ය පෙන්නනකෙන් පෙන්නනවා බලන්ඩ තරහව හෝ කාමයේ හෝ බාහිර දෙයක් බාහිර කෙනෙක් ගැන නෙමෙයි තමන්ගේ මනසම තුල නේද තියෙන්නේ කියන එක පෙන්නනවා. ඒකටයි මේ ප්‍රත්‍ය පෙන්නන්නේ. පෙන්නලා වය ධම්මානුපස්සීවා සමුදය ධම්මානුපස්සීවා ධම්මස්මින් විහෙරති වය ධම්මානුපස්සීව ධම්මස්මින් විහෙරති කියන එක ඔය ව්‍යාපාද ඒ වගේම කාමච්ඡන්ද කියන දෙකට ওই විදිහට ගන්නවා. ඊට පස්සේ ඒකෙම සන්තං වා අජ්ජත්තං තීන මිද්දං අජ්ජත්තං අත්මේ අජ්ජත්තං තීන මිද්දං ච පජානන්ති. දැන් ඔන්න ධම්මානුපස්සනාව බලන්න හොඳම වෙලාව. දැන් හැම කෙනාම බලන්න ඕනේ සන්තං වා අජත්තං අත්තිමේ අජත්තං තීන විද්දන්ති පජානාති. තමා තුල තීන විද්‍යේ තියෙනකොට තමා තුල තීන විද්‍යේ තියෙනවා කියලා හඳුනා ගන්න ඕනේ. තමා තුල තීන විද්‍යේ තියෙනවාද කියලා මෙනෙහි කරනකොට තමා තුල තීන විද්‍යේ නැත්තම් නැහැ කියලා හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ යතාච අනුපන්නස තීන මිද්දස උපාදෝ හොති තංච පජානාති. නෝපන් තීන මිද්දේ උපදින්නේ කොහොමද ඒකත් දැනගන්න ඕනේ. යතහච උපන්නස්ස උපන්නස තීන මිද්දස පහනං චෝති තංච පජානාති. උපන් තීන මිද්දේ දුරු කරන්නේ කොහොමද ඒකත් දැනගෙන තියෙනවා. කොහොමද නූපන් තීන මිද්දේ උපදින්නේ? නූපන් තීන මිද්දේ උපදින්ට කාරණා කීපයක් තියෙනවා අරති තන්දි විජම්බිකා බත්ත සම මදෝ හෝති කුසීතෝච ලීනත්තව කියලා කාරණා රාශියක් තියෙනවා එතකොට අරති හිත සකසල උවමනාවෙන් කුසල ධර්මයට అలවන්නේ නැතිකම නිසා ඇලෙන්නේ නැති නිසා අරති ස්වභාවයකින් ඉන්න නිසා තීන මිද්දට හිතයි. දැන් තීන මිද්ද ඇති වෙලා තියෙනවා නම් හිත යොමු කළ කන් යොමු කළ ආදරෙන් කුසල ධර්මයට මේ ධර්මයට යොමු නොකළා කියන පළවෙනි කාරණාව දකින්න තමන්ගේ නිදිමතට තමන්ගේ නිදිමතෙන් දකින්න තමන් අරති මේ කුසල ධර්මයේ අරති ස්වභාවයෙන් හිටපු එකයි කියලා පළවෙනිම ඉසල දකින්න. ඊට පස්සේ තන්දි ඇඟ මැලි ගතිය, කම්මැලි ගතිය. එතකොට විජම්බිකා කියන්නේ කුසීත ගතිය. එතකොට තව එකක් හේතිනවා බත් සම්මමදු බත් මතය. මේ එතකොට ඉතුරු එක කුසීත කමම. දැන් මේ කාරණා ටිකම එකතු කළාම මේ අරතිය කුසල ධර්මයන්ගේ නොඇලීම කය තාපතෙන් ගත්තාම කයේ සිතේ කියන දෙකේ ඇති නැලි ගතිය කය මැලි ගතිය නිසාම හිත මැලි වෙලා හිත මැලි නිසාම කය මැලි වෙලා ඒකට හේතු තමයි හිතෙන් කුසල ධර්මයේ නොයදීම කියන අරතියත් කයේ එක් ස්වરૂපයෙන් යුක්ත වූ ගිලම් බවත් මේ කාරණා මත තීන මිද්දේනවා. එතකොට තමන් හොඳට දන්නවා මේ තීන මිද්දේ තියෙනවා තීන මිද්දේ ඇති වෙලා තියෙන්නේ අපි කියමු හිතේ අරතියත් කයේ අකර්මණ්‍යතාවයත් නිසා. ඊට පස්සේ යථාච උපන්නස්ස තීන මිද්දස්ස පහානං චෝති තංච පජානාති. උපන් තීන මිද්දිය දුරු කරනවා කොහොමද කියලා දන්නවා. මොකද්ද? ඒකට දන්නවා කායික වීරිය, චෛසික වීරිය කියන මේ දෙයාකාර වීරියකින් තීන මිද්දිය නැති කළ යුතුයි. තීන කියන්නේ හිතේ මැලි ගතිය, මිද්ද කියන්නේ කයේ මැලි ගතිය, තීන මිද්ද කියන්නේ හිත කය දෙකේ මැලි ගතිය. හිතේ නැදි ගතිය නැත්තම් කුසල ධර්මයන්ගේ අරතිය දුරු කරන්න ගත යුතුයි මොකද්ද? චෛතසික වීරිය. අනේ අපි සසරදී කොච්චර නිදාගන්න ඇද්ද? එහෙම නිදාගත්ත හින්දා මොනතරම් සතර අපායට වැටෙන්න ඇද්ද? බණ ආහනක පැත්තකින් තබලා පොඩ්ඩක් නිදාගත්තොත් නම් සැපයි තමා. නමුත් ඒ සැපය තුල ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් තැවරිලා තියෙනවා නේද? අනේ නිදි වරාගෙන අපහසුයකින් හරි මේ බණ ටික ඇහුවොත් අනේ මේ දුක් සහගත සසරෙන් එතර වෙන්න පුළුවන් නේද කියලා හිතේ හිතේ යෝනිසෝ මනසිකාරය කරගෙන ගියොත් අරතිය දුර වෙලා දහමට ඇල්ල ඕන නිදිමත ගතිය නැතිය. ඒ වගේ වෙලාවෙදී ඔහේ වැටෙන්නම් වාලේ කය වැටෙන විදිහටම හිතත් වැටෙන්න අරින එක තමයි අරති කියලා කියන්නේ එතකොට නිදිමත හොඳටම වැඩි. එතකොට ওই විදිහට හිතලා හිත අවදි කරන එකට කියනවා චෛතසික වීර්යය. ඉතින් එකම විදිහට ඉන්නකොට කය ගිලන් වෙලා නම් දහම ශ්‍රවණය කරමින්ම ඉඳගෙන ඉන්නකොට අපහසුනම් පොඩ්ඩක් නැගිටලා නැත්තම් මූණ ටිකක් හොදගෙන මේ වගේ ඉරියව් මාරු කළා මේ වගේ කායික වීරියත් කළ යුතුයි ආහාර පාන ගන්න ඕන නම් අඩුවෙන් ගන්න ඕනේ ගිලම්පස දෙනවා නම් ඒව වළඳන්න ඕනේ මේ වගේ දැන් ගිලම්පස නොලැබිච්ච එකත් එකක් වෙන්නේ නැති මේ පින්වතුන්ට එතකොට මෙන්න මේ විදිහට කයේ ගිලම් බව හිතේ ගිලම් බව කියන ධර්මතා දෙක දුරු කරන්න කායික වීර්යය චෛසික වීර්යය කියන ධර්මතා දෙකක් තියෙනවා. එතකොට නූපං තීන මිද්දේ උපදින්නේ කොහොමද? අනාර ඉස්සලා කිව්ව හේතු ටිකම දකිනවා. කායික චෛසික වීර්යය නොකොලොත් උපන් තීන විද්‍ය දුරු වෙන්නේ කොහොමද? කායික විරිය, චෛසික විරිය කළොත් කියලා දැනගන්නවා. ඊට පස්සේ ආපහු හඳුනා ගන්නවා අවධානයකින් ඉන්නවා තමන් දිහා සන්තං වා අජත්තං කුක්කුච්ඡං අත්තිමේ අජත්තං කුක්කුච්ඡං පජානාති එතකොට තමා තුල තමාගේ සිතේ කුක්කුච්චේ කෙසේද කෙසේද කියන ස්වභාවය අපි කියමු ඔකට කියන උද්දච්ච කුක්කුච්ච විසිරුණු ස්වභාවය හා යෙදිච්ච කෙසේද කෙසේද කියන ගතිය මේ තමා තුල උද්දච්ච කුක්කුච්චේ තියෙනවා නම් තමන් තුල උද්දච්ච කුක්කුච්චේ තියෙනවා කියලා හඳුනා ගන්නවා තමන් තුල නැත්තම් නැහැ කියලා තඳුර ගන්නවා. නූපං උද්දච්ච කුක්කුච්ච උපදින්න හේතුව මොකද්ද? අයෝනිසෝ මනසකාරයත් සමත නිමිත්තක් මෙනෙහි නොකිරීම සමත නිමිත්ත ආසේවනේ නොකිරීමත් කියලා දැනගන්න ඕනේ. උපං උද්දච්ච කුක්කුච්චේ නැති වෙන්න තියෙන හේතුව මොකද්ද? යෝනිසෝ මනසිකාරයේ සමත නිමිත්ත ආසේවනය කිරීම කියලා දැන ගන්නට ඕනේ. මේකට තව ප්‍රත්‍ය තියෙනවා මේ ගෙටින් කියන්නේ ටිකක්. එතකොට මෙන්න මේ විදිහට තමන් තුළ කුක්කුච්චය උද්දච්ච කුක්කුච්චය හඳුනගෙන ඒවට ප්‍රත්‍යයත් ඇතිවෙන්න හේතු ඒ හේතු නැති වුණ නැති වෙනවත් කියලා දැනගන්නට ඕනේ. මේ කාරණා ටිකෙන් පෙන්වන්නේ මේ විදිහට තමන්ගේ සිත තුළ ඇති වෙන ගතියක් චෛතසිකයක් කියලා හඳුනා ගන්න ඕනේ. හඳුනා ගන්න. ඒකට ප්‍රත්‍ය ටික පෙන්වන්නේ ඒ නිසාමයි. එතකොට තමයි තමන්ට ඒ ධර්මතාවය නැති කරන්න පුළුවන්කම එන්නේ නැති කරන්න ජීදෙන්නේ. බාහිර කියන ධර්මතාවයක් දැක්කොත් ඒකට හිත නැමෙන්නේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං අත්තිමේ අජ්ජත්තං විචිකිච්ඡන්ති පජානාති. තමා තුළ විචිකිච්ඡාව තියෙනකොට තමා තුළ විචිකිච්ඡාව තියෙනවා කියලා දන්නවා. තමා තුළ විචිකිච්ඡාව නැත්තම් විචිකිච්ඡාව නැහැ කියලා දන්නවා. විචිකිච්ඡා කියලා කියන්නේ සැකය. බුද්ධ ආදී අටතන කෙරෙහි ඇති සැකය. තව ගත්තාම කුසල කුසල ධර්මයන් කෙරෙහි ඇති සැකය. එතකොට විශේෂයෙන්ම දකින්න බුද්ධ ආදී යටතන කෙරෙහි බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති, සික්ඛා කංකති, උබ්බන්තේ කංකති, අපරන්තේ කංකති, උබ්බන්ත අපරන්තේ කංකති, පරිත්‍ථසම්පාද ධම්මේස කංකති කියලා මේ විදිහට මේ ධර්මයන් කෙරෙහි සැක කරන ස්වභාවය තමයි විචිකිච්ඡාව කියන්නේ. තමන්ට තමන්ගේ මනස සිහි කරනකොට විචිකිච්ඡාව තියෙනවද නැද්ද කියලා තමන් බලනකොට තියෙනව හෝ නැහැ කියලා තේරෙනවා. තමන් දන්නවා තියෙනවා තියෙනවා නම් උපම් විචිකිච්ඡාව නැති කරන්නේ කොහොමද? නැතිනම් නැති එක උපදින්න පුළුවන් ක්‍රමයක් නූපදවන්න ඕන ක්‍රමයක් දැනගෙන ඊට සිහිය යොමු කරනවා. නූපන් විචිකිච්ඡාව උපදින්නේ කොහොමද? එතනදී විචිකිච්ඡාව ඇතිවෙන්න කාරණා රාශියක් තියෙනවා. ලෝකේ තියෙනවා කලු කර්ම සුදු කර්ම. සේවනය කළ යුතු නොකළ යුතු දේ. සාවජ්‍ය අනවජ්‍ය ධර්මය තියෙනවා. මෙන්න මේ ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම මේ ධර්මයේ සේවනය කළ යුතුයි මේවා සේවනය නොකළ යුතුයි මේවා කළු ධර්මය මේවා සුදු ධර්මය මේවා ඇසුරු කළ යුතු ධර්ම මේවා ඇසුරු නොකළ යුතු ධර්මය කියලා මේවා සප්පටි භාග ධර්ම මේවා අපටි භාග ධර්මය කියලා ඒ ධර්මය නුවණින් මෙනෙහි නොකිරීම විචිකිච්ඡාව ඇති වෙන්න එක හේතුවක් ඊට පස්සේ පර්යාප්තිය ඉගෙන නොගැනීම ධර්මය විනය ඉගෙන නොගැනීම එක හේතුවක්. ඊගාවට පරිපුච්චතා. සුදුසු කල්ලි සුදුසු තැනකට ගිහිල්ලා වහන්ස මේකේ අර්ථය කොහොමද? මේ ධර්මයන්ගේ අර්ථය කොහොම වෙනවද? මේක කෙසේ දත යුතුයද කියලා අර්ථය පුළුස්සන්නේ නැතිකම ඒ වගේම ධර්මය ශ්‍රවණය කළ ධාරණය නොකිරීම කියන මෙන්න මේ වගේ කාරණා රාශියක් තියෙනවා. මෙන්න මේව තමයි විචිකිච්ඡාවට ආහාරය විචිකිච්ඡාවට හේතුව. එතකොට විචිකිච්ඡාව නැති වෙන හැටි දන්නවා කොහොමද? යෝනිසෝ මනසිකාරයේ ධර්මයේ ඉගෙනීමෙන් සුදු කර්ම කළු කර්ම සේවනය කළ යුතු නොකළ යුතු මේ ධර්මයේ නුවණින් වෙන් වෙන් වශයෙන් මෙනෙහි කිරීමෙන් කල්යාණ මිත්‍ර සේවනයෙන් එතකොට සම්පජන්‍ය පුද්ගලය ඇසුරු කිරීමෙන් අසම්පජන්‍ය පුද්ගලය දුරු කිරීමෙන් කියන මේ වගේ කාරණා ටිකක් තියෙනවා මෙන්න මේ විදිහට කළහම විචිකිච්ඡාව නැති වෙනවා කියලා දන්නවා දැන් මේ ධම්මානුපස්සනාවේ චිත්තානුපස්සනාවේදී මේ මේ මේ ධම්මානුපස්සනාවේ මේ නීවරණ ධර්මයන් ගැන සිහිය යොමු කරනකොට දවස පුරාම මේ ධර්මතා පහ කෙරෙහි සිහිය යොමු කරගෙන ඉන්නේ. කොයි වෙලාවෙද හරියට කැලේ දඩේමේ ගිය වැද්දෙක් කොතනින් සතෙක් මතුවේද දන්නේ නැහැ කියලා ඒ සතාව දඩයන් කරන්න යම්සේ අවධානයකින් ඉන්නවද මේ නීවරණ ධර්මයන් කෙරෙහි අවධානයෙන් ඉන යෝගාවචරයා තමන්ගේ සිතේ කුමන ආකාරයක නීවරණයක් කොයි වෙලාවෙදි කොතනින් මතුවේද දන්නේ නැහැ කියන තැනකින් අවධානයෙන් ඉන්නවා. කොයි වෙලාවක හරි ශනිකව නීවරණ ධර්මය හඳුනාගත්ත ගමන් මේ උපන්න නීවරණ නැති කරන්නත් මේ නූපන්න නීවරණේ මෙච්චරලා නොතිබ්බ එක උපන්නේ මෙන්න මෙහෙම කළ නිසා නේද? හොඳට නිමිත්ත ගන්නවා. ඒකෙන් මත්තේ එහෙම නොකරන්න යව ගමලා ගන්නවා. ඔන්න ওই විදිහට බලනකොට හොඳට Tamanට තේරෙනවා මේ කැමැත්ත කියන එක තරහව කියන එක නිදිමත කියන එක හිතේ විසිරුණකම කියන එක සැකේ කියන එක Taman තුලම උපදින ඒ ඒ ප්‍රත්‍යයෙන් උපදින චෛතසික ධර්මයක් විතරයි නේද? ඒක ඇත්තම වෙන්නේ ඒක ජීවිතේම වෙන්නේ ඒක ඇත්තම වෙලා ජීවිතේම වෙලා ඒකට ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ තරහව කියන එක මගේම එකක් වෙලා තව කෙනෙක් එක්කම තරහ වෙලා වෙන එක වෙන්නේ රාගය කියන එක මගේම එකක් වෙලා තව කෙනෙකුටමයි ආදරේ වෙලා වෙන්නේ නැහැ. ඔන්න ඔහොම වුණාම එයාට හොඳට තේරෙනවා මේ විදිහට තමන් තුල නීවරණ ධර්ම ඇති වෙන හැටි බාහිර නීවරණ ධර්ම ඇති වෙන හැටි හොඳට තේරෙනවා. ඒ විදිහට බලනකොට සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා මේ නීවරණ ධර්ම ඇති වෙන හැටි නැති වෙන හැටි හොඳට දකිනවා. මෙන්න මේ විදිහට බලනකොට Tamanට හොඳට තේරෙනවා සත්ව නොවු පුද්ගල නොවු කෙනෙක්ගේ නොවු නීවරණ ධර්මතාවයක් පමණක් ඇත්තේ යන සිහිය හොඳින් එළඹ සිටිනවා. නීවරණ ධර්මතා ටික ධර්මතා ටිකක් මිසක ඒක මගේවත් තව කෙනෙක්ගේවත් කෙනෙක් කෙරෙහිවත් නෙමෙයි. කියලා මේ ධර්මතාවය විතරක් බේරලා හිතට අහු වෙනවා. මෙන්න මේ විදිහට ගත්තාම ධර්මතාවයක් හැටියට කෙනෙකුට සත්පුද්ගල භාවයකට ඉඩ නොතිය මේ සංඥා සංඛාර කියන ධර්මතා දෙක නිසා සිද්ධ වෙන ධර්මතාවයක් හැටියට පේනවා. ඒ විදිහට බලනකොට මේ තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් යුක්තව වාසය කරන්නේ තව කෙනෙකුටයි ආදරේ තව කෙනෙක් එක්කයි තරහ මටයි තරහ ගියේ මගේ තරහ කියන තැනක කතා කරන්නේ එතකොට අනිසිතෝ කියන්නේ යාවදේව ඥාන මත එකෙන් සිහිය නුවණ තව වැඩෙනවා තෘෂ්ණා දෘෂ්ටි දෙකෙන් යුක්ත වාසය කරන්නේ නැති කිංච ලෝකේ උපාදීති ධර්මයන් අතරින් මේ ලෝකෙ කිසිම දෙයක් ඒ කියන්නේ මගේ තරහාවක් කියලාවත් මට තරහව කියලාවත් ගන්න හේතු නැහැ. එයා දන්නවා තරහව අකමැත්ත කියන එක හේතු ප්‍රත්‍යයයි. ඇලීම කියන එක කාමය කියන එක හේතු ප්‍රත්‍යයයි කියන තැනකින් කියනවා. මෙන්න මේ මට්ටමට ආවහම මොකද වෙන්නේ? තමුන්ට ධර්මයෙන් යුක්ත වූ ප්‍රීති ප්‍රමෝදය උපදිනවා. ප්‍රීති ප්‍රමෝදය නිසාම හිත කය දෙක සංසිඳනවා සැප සහගත වෙලා හිත සමාධි වෙලා ඇත්ත දැකලා කලකිරලා නොවිලා ආශ්‍රවයන්ගෙන් මිදෙනවා. මේ විදිහට ආශ්‍රවයන්ගෙන් මිදෙන්න ආශ්‍රවයන්ගෙන් මිදීම ඇති කරගන්නට එක ක්‍රමයක් ඒ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තව ටිකක් පෙන්නනවා පුනච පරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සේ විරති චසු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු පුනච්ච පරම් එතකොට තියෙන කන්ද පඤ්ඤාප්ති. පුනච්ච පරම් වික්ඛවේ වික්ඛු ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති පංචසු උපාදානකන්දේසු කතංචපන වික්ඛවේ වික්ඛු ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති පංචසු උපාදානකන්දේසු ඉද වික්ඛවේ වික්ඛු ඉති රූපං ඉති රූපස සමුදයෝ ඉති රූපස අත්තංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාව අත්තංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්තංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරණං සමුදය ඉති සංඛාරණං අත්තංගමෝ ඉති විඥානං ඉති විඥාන සමුදය ඉති විඥානස අත්තංගමෝ බුදුරජාණන් නැවතත් බුදුරජාණන් වහන්සේ නැවතත් මේ ධර්මය අනුව බලන්න දේශනා කරනවා මොකද්ද ස්කන්ධ වශයෙන් මේ පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් බලන්න ඉති රූපං එතකොට රූපයේ මෙසේ කියනකොට අපි දැනගන්න ඕනේ චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං රූපය කියලා කියන්නේ සතර මහා ධාතුව සතර මහා ධාතුන් නිසා විද්‍යමාන වෙන රූපක් මෙන්න මේව තමයි රූප කියලා කියන්නේ කියලා දැනගන්න ඕනේ ඉති රූපස්ස සමුදයෝ මෙසේ රූපයගේ ඇතිවීම වෙනවා කොහොමද මේ ආහාරය නිසා රූපය ඇති වෙනවා කියලා දකින්න ඕනේ ඉතින් මට විස්තර කරන්න වෙලා මදි මෙතනින් නමුත් දත යුතුයි රූපය කියනකොට පංච උපාදාන මේ මහා භූතත් උපාදාය රූපත් ඕකෙදී ඉති රූපං කියන දැනුම යන්න ඕනේ ඊට පස්සේ උපාදාය රූප කියනකොට රූප 28ක් තියෙනවා මේ 24ක් තියෙනවා උපාදාය රූප මහ භූත රූප හතර ඇරුණාම ඒ 24 දී ඒකත් බෙදෙනවා ඖදාාරික රූප සුකුම රූප කියලා අහපහව ඊට පස්සේ ධම්මායතනයේ පරියාපන්න රූප හැටියට සුකුම රූප එතකොට මෙන්න මේ ධර්මතාවයන් ඉඳලා විස්තර කරන්න ගියාම ආහාරය නිසා රූපය ඇති වෙනවා කියන පරයය විස්තර කරන්න වෙනවා ගැඹුරින් ආහාරය කියන එක මෙන්න මෙහෙමයි කියලා. දැනට මම මතක් කළේ කවදා හරි දවසක අපිට හොයනවනම් මෙන්න මෙහෙම පැත්තක් තියෙනවා කියන එක තේරුම් කරගන්න. එතකොට මෙන්න මේ සතර මහා ධාතුවත් උපාදාය රූපත් කියන්නේ මෙන්න මේ රූපය. ආහාරය නිසා රූපය ඇති වෙනවා. හොඳට බලනවා එයා. ආහාරය කියනකොට අපි මෙහෙම දැනට ගම්මු කන බොන ආහාරය කියන තැනින් බත් පාන් කවුපි මුංගට කියන මේ ආහාර ගත්තාම මේවා සත්වයක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් නෙමෙයි. ඒ කනබුන ආහාරය අපි ගත්තාම කටට අරගෙන අපි ඒක හපනකොට මේ කටේ තියෙන කේටගන්තිත් එක්ක එකතු වෙලා ඒ මොහොතේම කට ඇතුළතින්ම වෙනස් වෙනවා. වමනේ ගොඩක්. අපිට ඔය බාහිර ලෝකයේ පෙන්නන තණ්හාව ඇතිකරනද ඇති කරවන ලස්සන රූපකින් නම් ආහාර රසයක් විඳින්නේ වමනේ ගොඩක් හපලයි අපි කැප විඳින්නේ. ඒ බවත් හොඳට මතක තියාගන්න ඕනේ. මොකද කටේදි කෙලත් එක්කට එකතු වෙලා අපි එතනම වමන ගොඩක් හැදිලා දැන් හොඳට හපනවා හපනවා දැන් මේ වමනේ ටික හපන්න හපන්න තමයි මේ රස එන්නේ අර අලිය අnder කටු කනවා වගේ. අපිට පේන්නේ මොකද්ද? පිඟානේ තියෙන කේක් කෑල්ල. ඇහෙන් බලලා මේ රසය එන්නේ මේකෙන් කියලා බාහිර නිමිත්ත ගන්නව වමනේ ටික හපහප. වමනේ ටික හපලා ඒකෙන් තමයි රසය එන්නේ නිමිත්ත ගන්න හැට පේන එකෙන්. නමුත් ඇහැට පේන එකෙන් නෙමෙයි මේ රසය එන්නේ හපන කටේ හපන එකෙන් කියලා මතක තියාගන්න. අලියා බාහිර තියෙන අnder ගහ දිහා බලනවා කටේ තියෙන ලේත් එක්ක අර ටික හපහප. ඒ ටිකම තමයි අපි මේ කරන්නේ. එතකොට කටේදිම කෙලත් එක්ක එකතු එකතු වෙලා මේ ආහාරය ආමාශයට ගියාම ආමාශය තියනවා ආහාර පාන පෙරලන වාතයේ කොට්ටාස වාතය කියලා ඒ වාතයෙන් එහාට මෙහාට පෙරලලා ඊට පස්සේ ඒක සම්පූර්ණ ඕජාවක් කරනවා දියරයක්. ඊට පස්සේ මේ දියරය හොඳට අඹරලා සම්පූර්ණ වතුරක්ම කරනවා. පිරිමි කෙනෙකුට දෙතිස් රියන්, ස්ත්‍රී කෙනෙකුට 28 රියන් දිග බඩවලක් තියෙනවා. ඊට පස්සේ මේ හොඳට කුඩු කරපු ආහාර ඕජාව මේ බඩවැල දිගේම යනවා. හොඳට යකඩයක් රත් කරලා රත් කරපු යකඩ දිගේ වතුර ටිකක් වැක්කිරුවොත් ටිකක් දුරට යනකොට වතුර ගතිය හිඳේ නේද? ඒ වගේ මේ කර්මද තේජෝ ධාතුවෙන් මේ බඩවල දිගට රත් වෙලා තියෙනකොට ඒක අස්සෙන් මේ ඕජාව යනකොට ඔක්කොම වාෂ්ප වෙනවා. ඇතුළට උරා ගන්නවා. අන්නේ ඒතරම් සියුම් මට්ට මට්ටමටම පෙරා ගන්න පෙරෙන ඒකට තමයි ආයුෂ කියලා කියන්නේ. කන බොන ආහාර ගන්නේ ආහාර උදව් ඔන්න ඔය මට්ටමට අරගෙන එතනින් තමයි මේ කේස් ලොම් නියදත් හම්මස් මේවා කොහොම හදන්නේ. එතකොට මේ කන බොන ආහාරය නිසා රූපය හැදෙනවා කියනකොට මේ අද අපිට ලස්සනයි හොඳයි කියලා අහුවෙන විදිහට හැදිලා තියෙන මේ රූපය හැදෙන්නේ ඔහොමයි කියලා බලා ගන්නවා. ඔය විදිහට රූපයත් රූපය ඇතිවීමත් බලනවා ආහාරය නැතිවෙන්නේ නැති වෙනවා. ඊට වේදනාව සංඥා සංකාර කියන චෛතසික ටිකම හඳුනා ගන්නවා. ස්පර්ශය නිසා වේදනා සංඥා සංකාර කියන මේ චෛතසිකම ඇති වෙනවා. වේදනාව කියනකොට තුන් ආකාරයි වේදනාව උප්පති ස්ථාන වශයෙන් හය ආකාරයකින් දත යුතුයි. චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගාහන සංපස්සජා වේදනා කියලා සංඥාවද හය ආකාරයි රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. චේතනාවත් හය ආකාරයි රූප සංචේතන, සද්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන කියලා මේවා හරිනම් අපේ එදිනෙදා ජීවිතයෙන් අපි හඳුනාගත යුතුමයි කියන කාරණාවකට එන්න ඕනේ. එතකොට මේ වේදනා සංඥා සංඛාර කියන මේ චෛතසික තුනම මේ ධර්මතා තුනම ස්කන්ධ තුනම ස්පර්ශය නිසා හටගන්නවා. ස්පර්ශය නැති වෙනකොට නැති වෙනවා. කියලා දැක්කහම ඉති වේදනා ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්ංගම. ඉති සංඥා ඉති සංඥාය සමුදය ඉති සංඥාය අත්ංගම. ඉති සංඛාරා ඉති සංඛාරං සමුදය ඉති සංඛාරා අත්ංගම. ඊට පස්සේ විඥානය ගත්තාම පංච උපාදානස්කන්ධයේ විඥාන උපාදානස්කන්ධය කියන්නේ චක්කු විඥාන සෝත විඥාන ගාහන විඥාන ජීව විඥාන කාය විඥාන මනෝ විඥාන කියන මේ විඥාන හය නාම රූප නිසා විඥානය ඇති වෙනවා නාම රූප නැති වෙනකොට නැති වෙනවා මේ විදිහට ස්කන්ධ පහත් ස්කන්ධ පහේ ඇතිවීමත් නැතිවීමත් නුවණින් බලනකොට මෙයාට හොඳට තේරෙනවා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයම හේතු ප්‍රත්‍යයයි හේතුව නිසා හටගත්ත මේ ස්කන්ධය හේතුව නැති වෙනකොට නැති වෙනවා හේතු ටික ඔක්කොම අනාත්මයි හේතුව අනාත්ම කල්හි ඵලය කොයින් ආත්ම වෙන්නද හොඳට මේ පංච උපාදානස්කන්ධයත් උපාදානස්කන්ධය ඇතිවීමත් නැතිවීමත් දකිනවා. ඔකෙදී තව තියෙනවා මේ පංච උපාදානස්කන්ධේ චක්කුම් පටිච්ච රූපේච උපජේ චක්කුඥාන තින්න සංගති පස්ස ඇහත් රූපයත් චක්කු විඥානයත් කියන තුන් දෙනාගේ එකතුව නිසා මේ ස්පර්ශය ස්පර්ශ නිසා වේදනා සංඥා චේතනා හටගන්නවා. මෙන්න මේ විදිහට ස්පර්ශ නැති වෙනකොට මේ වේදනා සංඥා චේතනා නැති වෙනවා. කියලා මේ විදිහට බැලිය යුත්තේ උදේවැය. අර විදිහට වෙන වෙනම ස්කන්ධය බලලා ඒ වෙන වෙනම ස්වභාවයෙන් යුක්ත ස්කන්ධය එකට එකතු වෙලා කෘත්‍ය හැටියට උපදින තැනින් උදේවැය දත යුතුයි. ඒ කියන්නේ අපි වෙන වෙනම මේ රූපය මේ රූපය ඇතිවීම නැතිවීම වේදනාව වේදනාව ඇතිවීම නැතිවීම කියලා වෙන වෙනම ඉගෙන ගත්තා. ඒක ආයතන 6ට ඉගෙන ගත්තා. ඊට පස්සේ එක ආයතනයකින් ගත යුතුයි ඇහත් රූපය චක්කු විඤ්ඤාණ තුන්දරාව එකතු ස්පර්ශයයි කියලා කෘත්‍ය වශයෙන් දත යුතුයි. උදේවැය. මේ ධර්මතා දෙකෙන්ම දත යුතුයි. මෙන්න මේ විදිහට මේ ස්කන්ධ ටිකත් ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් බලනකොට මොකද වෙන්නේ? එයා දන්නවා තමන් කියලා හිතන තැනද කියන තැනද මෙන්න මේ වගේ ධර්මතාවයක් තියෙන්නේ කියන නුවණ එනවා. බහිද්ධාවා බාහිර සත්‍ය පුද්ගලයේ කියලා හිතන තැනත් මේ වගේ ස්කන්ධ යන්ගේ ඇතිවීමක් නැතිවීමක් නේද තියෙන්නේ කියන නුවණ ඇති වෙනවා. අජ්ජත් බහිද්ධාවා ආධ්‍යාත්මික බාහිර මේ දෙපොළෙම මෙන්න මේ වගේ ධර්මතාවයක් නේද තියෙන්නේ කියන නුවණ අත්ති ධම්මාතිවා පනස සති පච්චපටිත හෝති සත්‍යේ පුද්ගලයෙක් නෝ ධර්මතාවයක් පමණක් ඇත්තේය ස්කන්ධ මාත්‍රයක් වූ ධර්මතා මාත්‍රයක් පමණක් ඇත්තේ යන සිහිය හොඳින් එළඹ සිටිනවා. යාවදේ ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය සිහිය නුවණ තව මත්තේ වැඩෙනවා. අනිසිතෝච විහෙරති තෘෂ්ණාව වශයෙන් දෘෂ්ටි වශයෙන් ඇසුරු කරන්නේ නැචකින්ච ලෝකේ උපාදීයති. ලෝකේ කිසිවක් කිසිම ස්කන්ධයක් උපාදාන වශයෙන් ගන්නෑ. මෙන්න මේ විදිහට කරනකොට සත්ව පුද්ගල භාවයෙන් තොර ධර්මතාවයක් වූ ස්කන්ධ මාත්‍ර නිස්සත්ව නිජීව ශුන්‍යෝ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර හේතු ප්‍රත්‍යයෙන් යුක්ත ධර්මතාවයක් කියන නුවණ ආවහම ප්‍රීති ප්‍රමෝදය ඇති වෙලා අර වගේම කායපසල් ජීවිතපසල් ඇති වෙලා සැපසහගත වෙලා සමාධි වෙලා ඇත්ත දැකලා කලකිරලා නොඇලිලා ආශ්‍රයයන්ගෙන් මිදෙ මෙන්න මේ විදිහට ස්කන්ධ ධර්මයන් කෙරෙහි හිත තබලත් සසර දුකෙන් මිදෙන්න පුළුවන්. මේ ධර්මතා මේට වඩාත් ගැඹුරු ගැඹුරින් ගැඹුරු විදිහටත් සරල විදිහටත් ප්‍රභේදව ඉගෙන ගන්න තව බොහෝ දේ තියෙනවා කියලා තේරුම් කරගන්න ඕනේ හැමෝම. මේ අවස්ථානුකූලව දැන් පැය පහක්ම දිවේගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මේ ධර්මතාවය අවබෝධ කරගන්න නිවන් දකින්න උපකාරී පිණිස බුදුරජාණන් වහන්සේ තවත් කමඨහනක් අපි කෙරේ අනුකම්පාවෙන් පෙන්නනවා ආයතන ගැන පුනිතපරම් භික්ඛවේ භික්ඛු ධම්මේ ධම්මානුපස්සී විහෙරති චසු ආජ්ජත්තික බාහිරේතු ආයතනේතු මේ ආධ්‍යාත්මික බාහිර ආයතනයන් ගැන නුවණින් බලමින් වාසය කරන්න ධර්මානුකූලව බලමින් වාසය කරන්න කතංච කන භික්ඛවේ භික්ඛු ධම්මේ ධම්මානුපස්සී විරති චතු අජ්ජත්තික බාහිරේසු ආයතනේසු කොහොමද ආධ්‍යාත්මික බාහිර ආයතනයන්ගේ ධර්මයන්ව බලමින් වාසය කරන්නේ ඉද භික්ඛවේ භික්ඛු මහණෙනි මේ මහණතෙම චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදුබයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති යතහ ච අනුපන්නස සංයෝජනස්ස උප්පාදෝ හොති තංච පජානාති උප්පන්නස්ස සංයෝජනස්ස පහනංච හොති තංච පජානාති යතහ ච අනුපන්නස්ස සංයෝජනස්ස ආයතින් අනුපාදෝ හොති තංච පජානාති එතකොට මේකේ නම් ගොඩාක් දැනගත යුතු වටිනා කාරණා ටිකක් තියෙනවා නමුත් චක්කුංච පජානාති රූපංච පජානාති යංච චදුබයං උපජ්ජති සංයෝජනං තංච පජානාති එතකොට චක්කුංච පජානාති ඇහැ දැනගන්න කියනවා රූපේච පජානාති රූපයෙන් දැනගන්න යංච චදුබයං උපජ්ජති සංයෝජනං තංච පජානාති ඒ දෙන නිසා යම් සංයෝජනයක් ඉපදුනොත් ඒකක් දැනගන්න එතකොට උපං සංයෝජනය නූපන් සංයෝජන උපදින හැටිත් උපන් සංයෝජන දුරු කර ගන්න හැටිත් නූපන් සංයෝජන නූපදවන හැටිත් දැනගන්න. දැන් චක්කුංච ප්‍රජානාති කොහොමද? මම මෙතනදී එක ආයතනයක් දීර්ඝ වශයෙන් ටිකක් විස්තර කරන්න. ඒ අනුසාරයෙන් ඉතුරු ආයතන ටික ඔක්කොම එතකොට දැනගන්න. මොකද චක්කුංච ප්‍රජානාති කියපු න්‍යායමයි වචන වෙනස් වෙයි අර්ථය ඒ සමානමයි. ඒ නිසා මොකද ඔක්කොම කියන්නේ පෙළ විතර කී අර්ථය නැති වෙයි. චක්කුංච පජානාති කියනකොට ඇහැ දැනගන්නේ කියලා කියනකොට පජානාති කියේ නුවණින් දැනගන්න ඕනේ. කොහොමද අපි ඇහැ දැනගන්න ඕනේ? අපි දන්නා වූ අපි දක්නා වූ අපි හිතාගෙන ඉන්න විදිහට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහි නියම ස්වභාවය. අන්න ඒ විදිහට යම් කිසි කෙනෙක් දන්නවනම් තමයි චක්කුංච පජානාති කියන්නේ. මොකද ඇත්ත ඇති හැටිය දැක්කහමයි බොරුව අහුවෙන්නේ අපිට. ඇත්ත මෙහෙමනම් මෙච්චර කල් අහුවෙන එක තමයි බොරුව. මේක තමයි සංයෝජනය කියලා අහුවෙන්නේ එතකොටයි අපිට. නැත්තම් අපිට සංයෝජනය මොකද්ද? ඇත්ත මොකද්ද කියලා හොයාගන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කුංච පජාන චක්කු කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ චතුම්මංච මහා භූතානං උපාදාය රූපං සතර මහා ධාතුන් නිසා හටගත් උපාදාය වූ එතකොට ඇහැ කෙනෙකු උපාදාය රූපයක් අජත්තං ඒක ආධ්‍යාත්මිකයි අනිදස්සනං කවදාවත් දකින්න බැරි එකක් ඇහැ කියන එක කවදාවත් අතීතයේදී ඇහැ පිනිලත් නැහැ ඇහැ පිනිලා නැහැ කිව්වේ අපිට අපේ ඇහැ පේන්නේ නැහැ. අනාගතයේද දැන්ද ඇහැ පේන්නේ නැහැ. අනාගතයේද ඇහැ පේන්නේ නැහැ. ඇහැට ඇහැ බලන්න පුළුවන්. ඇහෙන් හැම දෙයක්ම බලන්න පුළුවන්. ඇහැට ඇහැ බලන්න පුළුවන්. එතකොට හොඳට තේරුම් කරගන්න ඕනේ ඇහැ කියන එක කවදාවත් දැකලා නැහැ. ඊට පස්සේ අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති ඇහැ කියන එක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙන එකක්. ඇහැ කියන එකේ ලක්ෂණය තමයි ආධ්‍යාත්මිකයි තමා තුල එකක් දකින්න බැරි එකක් ගැටෙන එකක් පෙර නොතිබීම හටගන්න එකක් ඉතුරු නැතුවම නැති වෙන එකක් අවිද්‍යාවෙන් හටගන්න, කර්මයෙන් හටගන්න, තණ්හාවෙන් හටගන්න, ආහාරයෙන් හටගන්න එකක් කියලා පෙන්වනවා. ඊට පස්සේ රූපං රූපේච පජානාති. රූපේ කියනකොට යා චතුන්නම් මහ භූතානම් උපාදාය රූපං සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක් වූ සනිදස්සනං දකින්න පුළුවන්. ඒකෙදී රූපායතන ගොඩාක් පෙන්වනවා. ඒ කියන්නේ සූර්යස්ත වන්නනේ බා, චන්දස්ස වන්නනේ බා, ඒ කියන්නේ නීලං වා පීතං වා ලෝහිතං වා ඕදාතං වා මාංජිෂ්ඨං වා නිල් කහ රතු කුල මේ වගේ නොයෙක් වර්ණ පෙනෙන බව කියන එක මෙන්න මේක තමයි රූපේ කියලා පෙන්වනවා ඒ රූපේ ස්වභාවය පෙර නොතිබීම හටගන්නවා ඉතුරු නැතුවම නැති වෙනවා. ඒ රූපේ බාහිරයි. රූපේ බාහිරයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා දකින්න පුළුවන්. ඒකද අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ප්‍රත්‍යයෙන් හටගත්තේ කියලා පෙන්නනවා. දැන් එතනදී පොඩි ධර්මතාවයක් තියෙනවා බලන්න මේ රූපය කියන එක වර්ණ සටහනක් වර්ණ රූපයක් රූපංච පජානාති කියනකොට රූපයේ වර්ණ සටහනක් වර්ණ රූපයක් කියලා තේරුම් ගන්න ඕනේ මෙන්න මේ ඇහැයි රූපයයි දෙන්න තේරුම් අරගත්තාම පුළුවන් ඒ දෙන්න නිසා උපන්න සංයෝජන අපිට හඳුනා ගන්න. අපි කියමු ඇහැට පෙනෙන්නේ රූපයක් විතරමයි රූපේ කියනකොට දැන් විත්‍යක මහ විශාල ලොකු චිත්‍රයක් අඳින්න පුළුවන් අපිට. දැන් ඒක චිත්‍රයක් නේ. රූපයක් කියන්නේ වර්ණ සටහන චිත්‍රයක්. දැන් ওই චිත්‍රය ඇතුලේ නොයෙක් නොයෙක් බඩු මුට්ටු තියෙන්න පුළුවන්ද? ගෙවල් දොරවල් ලින් කල මුට්ටි මිනිස්සු ඉන්න පුළුවන්ද චිත්‍රය ඇතුලේ? ඉන්න පුළුවන්ද නැයිද? ඉන්න බෑ. චිත්‍රේ නම් චිත්‍රෙමනේ. විචිත්‍රමයි. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ චිත්‍ර කාමේ නෙමෙයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කාමය කියලා කියන්නේ පුද්ගලයාගේ සංකල්පනාව සංකප්ප වශයෙන් උපදින කාමයයි රාගයයි කාමයයි දැන් විශාල චිත්‍රයක් තියෙනවා නම් මේ චිත්‍රය දිහා බලාගෙන අන්න ගහක් අන්න මිනිස්සය කියලා අපිට හිතන්න බැයිද? පුළුවන්. අපි මිනිස්සේ අපි ගහක් කියලා හිතුවට එතන චිත්‍රයට මොකද වුනේ? චිත්‍ර චිත්‍රමයි. චිත්‍රය තුල ගහක් හෝ මිනිසෙක් ඉන්නවද? චිත්‍රයේ ගහක් හෝ මිනිසෙක් හෝ කරන්නේ කවුද? අපි චේතනාවෙන්. ඒකයි සංකප්ප රාගෝ පුරුසස්ස කාම කාමයේ කියන එක සංකප්ප වශයෙන් රාග වශයෙන් සංකප්ප රාග වශයෙන් උපදවා ගන්න එකක්. අපි කියමු දැන් මේ මොහොතදී අපිට පේනකොට මේ පේන දේ මේ විදිහටම අපි ෆොටෝ එකක් ගහලා එල්ලුවොත් ওই පුටයක ඇතුලේ සත්වය හෝ පුද්ගලය හෝ ඉන්න පුළුවන්ද? එහෙනම් මේ ඇහැට පෙනෙන්නේ දැනුත් මේ පුටුව එකක්. මේ පුටුව එකේ ඇතුළ ඇත්ත වෙලා තව සත්වය පුද්ගලයෙ ඉන්නවා කියලා අපිට දැනෙන මට්ටම හඳුනගන්න සංයෝජන කියලා. කාමරාග සංයෝජනය.